අමාසුව දැනෙනවා රාගගිනි නිවෙනවා නිවන් සුව දැනෙනවා ලෝකයෙන් මිදෙනවා අමාසුව දැනෙනවා ද්වේෂයෙන් මිදෙනවා නිවන් සුව දැනෙනවා ලෝකයෙන් මිදෙනවා අමාසුව දැනෙනවා මෝහයෙන් මිදෙනවා නිවන් සුව දැනෙනවා ලෝකයෙන් මිදෙනවා අමාසුව දැනෙනවා රාගයෙන් මිදෙනවා නිවන් සුව දැනෙනවා ලෝකයෙන් මිදෙනවා අමාසුව විඳිනවා ද්වේෂයෙන් මිදෙනවා නිවන් සුව දැනෙනවා ලෝකයෙන් මිදෙනවා නිවන් සුව දැනෙනවා මෝහයෙන් මිදෙනවා නිවන් සුව දැනෙනවා ලෝකයෙන් මිදෙනවා නිවන් සුව දැනෙනවා ලෝකයෙන් මිදෙනවා අමාසුව දැනෙනවා රාගයෙන් මිදෙනවා නිවන් සුව දැනෙනවා ලෝකයෙන් මිදෙනවා අමාසුව විඳිනවා ද්වේෂයෙන් මිදෙනවා නිවන් සුව දැනෙනවා ලෝකයෙන් මිදෙනවා නිවන් සුව දැනෙනවා මෝහයෙන් මිදෙනවා නිවන් සුව දැනෙනවා ලෝකයෙන් මිදෙනවා නිවන් සුව දැනෙනවා ලෝකයෙන් මිදෙනවා අමාසුව දැනෙනවා රාගයෙන් මිදෙනවා නිවන් සුව දැනෙනවා ලෝකයෙන් මිදෙනවා අමාසුව විඳිනවා ද්වේෂයෙන් මිදෙනවා නිවන් සුව දැනෙනවා ලෝකයෙන් මිදෙනවා නිවන් සුව දැනෙනවා මෝහයෙන් මිදෙනවා නිවන් සුව දැනෙනවා ලෝකයෙන් මිදෙනවා නිවන් සුව දැනෙනවා ලෝකයෙන් මිදෙනවා